මගේ ප්‍රශ්නේ මේක නිකන් සම්මුතික ලෝකයට ගොඩක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඔව් ඒක මට හැබැයි උත්තරේ චුට්ටක් දැනුණා ස්වාමීන් වහන්සේ. දැන් ඔය මානසික වෛද්‍යවරු කාට සයිකොලොජිස්ට්ලා ඔක්කොම ඒගොල්ලන් කියනවනේ මේ 10ටද කොහෙද නිදා ගන්න. මොකද මේ මනස අර රීප්‍රොසෙස් එකක් සිද්ධ වෙනවා. ඒ ඔය කතා ඔහම එකක් වෙනවා සිද්ධ වෙනවානේ මට ඒක හැබැයි හිතෙනවා මොකද ලෝභ ද්වේෂ මෝහ වලින් ඉන්නකොට විශේෂයෙන් ওই ළමයින්ට දැන් ගොඩක් ડિප්‍රෙෂන්ස් ඒ වගේ මානසික ප්‍රශ්න තියෙනවානේ ඒගොල්ලන් කියන්නේම ළමයි <coughs> වෙලාවට නිදා ගන්න මොනවා හරි ඔක්කොම ඔහොම කියනවානේ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ ඒක බුදුදහම තුලින් කොහොමද දකින්නේ රූප ධර්ම සංසිඳනකොට නාම ධර්ම සංසිඳෙන්න යම් පොඩි සහයක් ලැබෙනවා. හැබැයි ඒ දරුවන්ට ස්ට්‍රෙස් එක දුරු කරගන්න නිදාගත්තයි කියලා හරියන්නේ දැන් අපි අත්දැකීමෙන් දන්නවනේ මානසික පීඩනයක් තුල නිදාගෙන පහුවදා උදේ අවදි වෙනකොට ආයෙත් අර ටික මතක් වෙච්ච ගමන් අර බර ආපහු එනවා. එතකොට කොච්චර නිදාගත්තා වුණත් නිින්ද මදි වගේ. ඊට පස්සේ උදේ නැගිටිනකොට තෙහෙට්ටුයි, වෙහෙසයි, ඇඟමලි කටනවා, ඇස් කකියනවා, ඔළුව රිදෙනවා. එතකොට ඒවැ පුංචි වෙනසක් වෙන්න පුළුවන් නිදා ගැනීමත් එක්කලා. නමුත් අර මනස නිදහස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා නිදා ගැනීම කියන එක පොඩි කයට සහනයක්. හැබැයි මනසට එහෙම ඍජු දායකත්වයක් ලබා දීම අඩුයි. ඒ මනසට එහෙම දායකත්වයක් ඕනනම් අඳුතරමින් නිදිපැදුරට ගිහිල්ලා ඇඳට ගිහිල්ලා හරි පොඩ්ඩක් ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය තියාගෙන ආනාපාන සතිය වඩන්න පුළුවන් ඉතිපිසෝ ගාතාව වාර 6 7ක්වත් කියලා නිදා ගන්න පුළුවන්. අන්න ඒ බඳු උපක්‍රමයක් කළොත් අර මානසික ස්ට්‍රෙස් එක අඩු වෙලා ලොකු සැහැල්ලු බවකින් නිින්ද ගිහිල්ලා පහුවදා උදේට සහනශීලීව අවදි වෙන්නට පුළුවන්. ඒක කායික නිින්දෙන් විතරක් පූර්ණ වශයෙන් ගන්න බෑ. ඉතින් අර වෛද්‍යවරු එහෙම කියන්නේ වෙන එකක් කරන්න බැරි නම් අඩුතරමේ නිදා ගන්නවා. දැන් වෛද්‍යවරු කියන තවත් දෙයක් නේ දේවල් අමතක කරන්න කියන එක. ඉතින් අමතක වීම කියන එක ඇත්තටම හොඳ ගුණයක් නෙමෙයි. නමුත් ඉතින් මේ නරක දේවල් ඕපදූප ගොඩ ගහගෙන මේ අරයන් මෙහෙම කළා මෙයා මෙහෙම කළා කියලා වෛර බැඳගෙන ගැටි ගැටි ඉන්නවට වැඩිය හොඳයි ඒක අමතක කළා දාන්න. අමතක කිරීම නෙමෙයි කල යුත්තේ එහි පවත එහි සිද්ධ වෙන හේතුඵල ක්‍රියාවලිය තේරුම් අරගෙන එතනින් මනස නිදහස් කර ගැනීම. ඉතින් නිදහස් කරගන්න තරම් ශක්තිය නැතිනම් ඒක අමතක කළා වෙන දෙයක යෙදෙන්න. ඉතින් අන්න ඒ වගේ මේ බටහිර විද්‍යා බටහිර වෛද්‍යවරු එහෙම නැත්නම් කායික වෛද්‍යවරු ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ විද්‍යාවට අනුව කරන්න පුළුවන් පොඩි ප්‍රතිකාරයක්. ඒක ਸਰව සම්පූර්ණ අංග සම්පූර්ණ එකම නෙමෙයි. ඒකට බුදුදහම තුලින් ඊට වඩා තව ගොඩක් දේවල් එකට එකතු කරගන්න පුළුවන්. හොඳයි. අප්‍රමාණ සිං පින් ස්වාමින් වහන්සේ ගොඩාක් දැන් විදර්ශනා අපි ඒ කියන්නේ අපි ජීවත් වෙන පරිසරය එතකොට අපිට ඇසුරු කරන්න වෙන අයත් එක්ක සමහරලාට මොන හරි දේවල් එක්කදී විදර්ශනා කරගන්න මේ මට මේ කියන්නේ අර එක තව දුරටත් විග්‍රහ කරගන්න බැරි වෙන අවස්ථා ගොඩ එනවා. හැබැයි දැන් ඔබ වහන්සේගෙන් මම ගොඩාක් ඉගෙන ගත්ත එකටක් මේ ඉක්මනින්ම විග්‍රහ කරගන්න. හරි. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා විදර්ශනා ඥානය අවදි කරගන්න ගොඩාක් ඔබ වහන්සේගෙන් උදව් ලැබුණා. ඔබ වහන්සේට අප්‍රමාණ පිං ඒ නිසා ඔබ සාදු සාදු සාදු